සද්දා සම්බන්ධ දෙකකින් අද මේ භවනා පන්තියේ දෙවන දවසේ එමෙන්නා මේ භවනා පිළිබඳ සමිත කරුණු වලට සරල ධර්ම දේශනා කීපයක් ගෙනෙන්නට අනිවාර්යයෙන්ම සිදු වෙනවා. එමෙන්නා සමහර විට මේ ගැඹුරු තමයි අසා බලකොරු දුවයට ධර්ම කරුණු ගැන අවබෝධයක් ඇති අයට අර පළමුවෙන්ම කරන ගමන ධර්ම දේශනා කීපය සමහර විට එතරම් සුචි නොවන්නට පුළුවන් මොකද ඒ තරමත් නතරල නිසා කෙසේවතත් භවනා පන්තියක් ආරම්භ කරන විට භවනාත්ම පිළිබඳ සරල කරුණු වලලා භවනාවට අදාළ කරුණ සම්බන්ධයෙන් දේශනා කීපයක් පවත්වන්නට මම සිටිනවා අප කියන සංස්කාරයේ ඉඳලා ප්‍රකාශ කළේ මේ දෙන්නත් අයට භවනාව පිළිබඳ සරල හඳුන්වා දීම පිළිබඳව කෙටි දේශනාවක්. අද අප කතා කිරීමට අදහස් කරන්නේ භාවනාව පිළිබඳ භාවනාවට අදාළ වන සප්පායේවත් හිතකර ධර්ම පිළිබඳව භාවනාවට පරිත කෙරෙහිවත් පරිබෝධ කර ධර්ම පිළිබඳව එලෙසින්ම භාවනා කරන විට ප්‍රායෝගික වශයෙන් අමුවේ ඇති විවිධ ගැටලු සහ එම විවිධ ගැටලු निराකරණය කරගත යුතු ආකාරය පිළිබඳව සරල ප්‍රශ්න කිහිපයක් සමම් අද ඉදිරිපත් වීමට අපාදහස් කරන්නේ. සාමාන්‍යයෙන් භාවනා කරන විට භාවනාවට පරිපෝෂ කර ගන්න තිබේ නම් ඒවා ඈත් කරගෙන භාවනා කිරීම ඉතාමත් සුදුසේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට හැකිවන්නේ අන්න ඒ විදිහ පමණයි. දැන් ওই විසුද්ධි මාර්ගයේ වෙන පොත්පත් වල දක්වා තිබෙනවා දස පරිපෝධ ධර්ම කියලා මේ භාවනාවට පරිපෝධ කරවලු ධර්ම 10ක්. ඒ අතුරින් මේ කීපින්වත් අයට හේතු වෙන පරිපෝධ කර ධර්ම ටිකක් අවබෝධ කරගෙන ඒ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත මුදා ගැනීම කළ යුතුම කාර්යයක්. ඒ ප්‍රධානම එකක් තමයි මේ භවනාව කිරීමට තමන් සුදුසු ස්ථානයක් නැති වීම පළවෙනිම පරිබෝධ කර ධර්මයේ. සද්ද බද්ද තිබෙනවා නම් නැති නඳුරු වතුරු තිබෙනවා නම් ප්‍රශ්නේ අධික නම් මේ ආදී පීඩාකාරී ස්ථානයක් ආධුනිකයෙක් වශයෙන් භවනාව පටන් ගන්නා යෝගාවචරයේකට සුදුසු නැහැ. භවනාව දිනු යෝගාවචරයේකට නම් සද්ද බද්ද තිබුණත් භවනා කරගෙන යන්නට පුළුවන්. නිසා මේ පරිපෝධකර ධර්මයෙන් සිත ඈඩ් කරගන්නට යෝගාවචරය ඒ කියන්නේ භාවනා කරන ලබන පුද්ගලයා කටයුතු කරන්නට ඕන. ඊළඟ පරිපෝධකර ධර්මය තමයි මේ කිමිතින් මත්යයට බලපාන තමා ඇසුරු කරන තමාගේ නිවසේ සිටින අය හෝ තමාගේ යාළුවන් මිත්‍රාදීන් හෝ නැත්නම් තමා යටතේ සේවය කරන අය හෝ අන්න එවැනි ආශ්‍රය කරන ලබන අයගේ ඇසුර බොහෝ දෙනෙක් භාවනාවට හිතකරාන්දමින් කතා බහ කරන්නේ භාවනාවට එන අය උනන්දු කරවීම සඳහා යමක් ප්‍රකාශ කරන්නේ බොහෝ තැන්වල භාවනාවට විරුද්ධ අදහස් ප්‍රකාශ කරන වචන තමයි නිතර නිතර අසන්නට ලැබෙන්නේ. දැන් කාලේ භාවනා කළා හරිනේ. දැන් මේ තරුණ කාලේ භාවනා කිරීම අවශ්‍ය නෑ. මේ කාලේ නිවන් යන්නට බෑ. මේ ආදී විවිධ අදහස් කරන පුද්ගලයන්ගේ අදහස් ඒ වචන අපට ඇතෙන විට එසේ මේ වචන වලට අපි අනුකම්පී ඒ අනුව කටයුතු කළොත් ඇත්ත වශයෙන්ම අපගේ භාවනාව එයින්ම නතරවන්නට පුළුවන් මේකත් පරිපෝධ කර ධර්මයක්. ඒ කෙනෙක් පිට ඈඩ් කරගන්න ඕනේ එවැනි වචන අපට අසන්නට ලැබුණත් ඒවා අපට පිටකරෝ යෝග්‍යෝ වචන නෙවෙයි ඒවා අපගේ අයහපත සඳහා පවත්වන ගමන කරන ලබන වචනය කියලා හිතාගෙන ඒවා නොසලකා හරින්නට ඕනේ එවැනි අහිතකර වචන එවැනි අහිතකර කතා ඊළඟ පරිපෝෂක ධර්මයක් තමයි මේ ලෝකයේ ජීවිතවත් ඇයට නිතර නිතරම කාර්යබහුල භාවයක් තිබෙනවා මේ කාර්යබහුල භාවය බොහෝ විට භාවනාවට පරිපෝෂයක් වෙනවා මේ ජීවිතවත් ඇයට සමාජයේ වැඩ සමාජයේ දූ දරුවන්ගේ සහෝදර සහෝදරයන්ගේ වැඩ ඥාති මිත්‍රාදීන්ගේ වැඩ නොයෙකුත් ගමන් බිමන් යෑම ආදී කර්තව්‍යයන් බොහෝමයක් කිරීමට තියෙනවා භාවනා කරන්නට වාඩි වෙන විට මේ සියලුම බාහිර වැඩගෙන තිබෙන අදහස් සිතින් අයින් කරලා භාවනාව භාවනා කරන්නට වාඩි වන්නට ඕන. ඉතේ නැතුව භාවනාව පටන් ගත්තාට පස්සෙ මද වේලාවක් යන විට මට මේ වැඩේ කරන්න තියෙනවා මේ ගමනේ යන්න තියෙනවා ආදී වශයෙන් විවිධ සිතිවිලි භාවනා කරන කාලය තුළදී සිත තුළින් මතුවන්නට පටන් ගන්නවා. මේක විශාල ප්‍රමාණාවක් භාවනාවට. මෙවැනි අදහස් භාවනා කරන විට සිතට නැගී යනවා නම් එයින් වහාම සිත මුදවා ගත යුතුයි. විශේෂයෙන්ම භාවනා කරන්න පටන් ගන්නට ප්‍රථමයෙන් කල්පනා කරන්නට ඕන අපි මේ යන්නේ මේ කාලය තුල භාවනා කිරීමට විනා වෙනත් සත්‍යයන් සිදු කිරීමට නොවේ කියලා. භාවනා කරන කාලය තුලදී එවැනි අත්හත් සිතට නැගී යන විට දැන් මම මේ භවනා කරන කාලේ මේවා ගැන සිත සිතා සිටිය යුතු කාලේ නෙවෙයි කියා වහාම ඒ සිත මුදවා ගන්න ඕනේ නැත්නම් තමා නොදැනුවත්වම ඒ කළ යුතු කිරීමට ඇති වැඩගෙන සිත සිතා කාලය ගත ගන්නට සිදු වෙනවා මේකත් එක්තරා පරිපෝධක ධර්මයක්. තව පරිපෝධක ධර්මයක් තමයි මේ භවනා කරන දීසින්වත් ඇයට විශේෂයෙන් බලපාන රෝගාබාධ පිළිබඳ පරිපෝදේ. ඒ කියන්නේ සම්මාර රෝග තියෙනවා. භාවනා කරනකොට වැඩි වෙන රෝග. සම්මාර රෝග පීඩා තියෙනවා භාවනා කිරීම තුළින් සුවපත් කළ හැකි රෝග. බොහෝ යෝගාවචරී තරමතරකෝ සිස්තමේ ශරීරයේ දාර්ශනික ගතිය දැනුණාට පසු දැන් ඉතින් අදාසනීපයි භාවනා කරන්නට බැහැ කියලා කාලේ නතර කරනවා භාවනාව අත්හරිනවා. දෙකේ හොඳ වුණාට පස්සෙත් දැන් ඉතින් දෙකේ හොඳ වුණා විතරයි දැන් භවනා කරන්න තරම් මේ මගේ කාර්යයට කෞෂ්‍ය හොඳ නැහැ. මේ ආදී වශයෙන් විවිධ සමාවට කරන්නේ ඉදිරිපත් කරගන්නේ භාවනාව අතහරිනවා. ශෝක පීඩාදී තුළින් භාවනාවට යම් කිසි පරිභෝධයක් නොවන ආකාර රෝග පීඩා තිබෙනම් ඒ රෝග පීඩා මැදියේ උවත් භාවනාව කිරීම භාවනා කිරීම සදසෙයි. එසේ වෙතත් අර ඒ රෝග පීඩා වැඩි වෙනවා නම් භාවනා කිරීම කරන ක්‍රියාව නිසා ඒ කාලය තුළදී භාවනා නොකර සිටීමයි සුදුසු රෝගය නිවාරණය වෙන්නේ. එම නිසා මේ රෝග පීඩා වලදී පිළිපැදිය යුතු ආකාරයක් තියෙනවා ඒ අනුව පිළිපදින්නට ඕන. ඕනතරට යෝගාවචරයන්ට විශේෂයෙන්ම උත්සත් ජීවිත ගත කරන යෝගාවචරයන්ට භාවනා කරන්නට තිබෙන කාලය ඉතාම සීමිතයි. ඊට අමතරව භාවනාව අඛණ්ඩ ලෙස කරගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකත් පරිපෝෂිතව ධර්මයක්. ඇත්තෙන්ම භාවනාවෙන් ජීවණයක් ලැබීමට නම් ඒක නිරන්තරයෙන්ම කරන්නට ඕනේ. අඩු වශයෙන් දවසකට පැය භාගයක් පැයක්වත් පමණ කාලයක් භාවනාව සඳහා වෙන් කර ගන්නට ඕන. සතියකට වරක් ඇවිල්ලා මෙතන පැයක් හෝ පැය දෙක තුනක් භාවනාවේ නිරත වීම තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින් කෙනෙකුට නෙලා ගන්නට නොහැකි වෙනවා. එම නිසා භාවනා කිරීම සඳහා සුදුසු කාලයක් අඩුමාත්‍රයෙන් පැය දෙකක්වත් දවසකට වෙන් කරගෙන ඒ කාලය තුල භාවනා කිරීමට අකණ්ඩ ලෙස භාවනා කිරීමට උත්සුක වන්නට ඕන. එසේ උත්සුක වී කටයුතු කරන යෝගාවචරයෙකුට භාවනාවෙන් පහසෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙනවා. මේ ආදී විවිධ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිට මුදවා ගැනීමට යෝගාවචරය සමත් වන්නට ඕන. භාවනාවෙන් ජීවණක් ලැබීමට මේ අවශ්‍යම කාරණාවක්. එසේ පරිබෝධ කර ධර්මයන්ගෙන් සිත මුදවාගෙන භාවනාවට සප්පාය වූ ඒ කියන්නේ හිතකරෝ ධර්මයන් ළඟා කර ගන්නට ඕනේ. පළවෙනිම හිතකරෝ ධර්මයේ තමයි භාවනාව කිරීමට සුදුසු යෝග්‍ය වූ ස්ථානය. සද්දබද්ද අඩු වටාන මේ නැති මතුවෝදුරු නැති රත්නේ වඩා නැති සමසේ දෝෂ තත්යෙන් පවතින යහපත් විසල ස්පර්ශයක් භාවනාවට ඉතාමත් හිතතර වෙනවා. එවැනි පරිසරයක් සමහර විට සමහර අයට තෝරා ගැනීම අපහසු වෙනවා සමාජයේ වටා පිටාව නිසා තමා සිටින ස්ථානය නිසා. මේ අය විශේෂයෙන්ම කල්පනා කරගන්න ඕන තමා සිටින ස්ථානයේ සමාජයේ නිවසම සුදුසු ස්ථානයක් කරගත යුතුයි කියන්නේ. ඒ සඳහා කරන්නට තිබෙන්නේ අර සත්‍යපත්ත අඩු නිසල ඒ වගේම රත්නේ අඩු කාලයක් තියෙන ඒ කාලයේ භවනා සඳහා තෝරා ගන්නට ඕන. විශේෂයෙන්ම පහන්දර හතරට පහක් නැත්නම් 3යි 5යි අතර තුර කාලය තුලදී සමාජ අවදිවන්නට පුළුවන් නම් අන් අය නිදාගෙන සිටිනා සබ්ද බද්ධ අටුවේ වාග්නේ වාතයේ පිළිසිතුයි ඒ වගේම නිසසල වාතාවරණයක් පවතින්නේ මේ කාලයේ ඉතාමත්ම සුදුසේ නම් භවනා කරන්නද අන්න ඒ කාලයේ හෝ එවැනි සුදුසු කාලයක් තෝරාගත ඔබත් එම මේ සප්පාය කරූ ධර්මයේ භවනා කිරීමට හිතකර ස්ථානය අත්දැක ගැනීමේ ප්‍රශ්නය අපට විසඳා ගන්නට පුළුවන් වෙනවා ඊළඟ භවනාවට හිතකර ධර්මයේ තමයි මේ ආහාර සප්පාය භාවනා කරන දවසේදී විශේෂයෙන් දින්න විශේෂයෙන්ම දැනගන්න ඕන භාවනා සුසුසු ආහාරයක් ගැනීම ගැනීමද අධික වූ ආහාරයක් සලු වූ ආහාරයක් බර වූ ආහාරයක් ගත්තාට පසුව නිසි පරිදි භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවන ආකාරයෙන් භාවනා කරන්නට බෑ. එම නිසා සියොම් ප්‍රණීත වූ සමනකගත් ආකාර වේලාවක් වේලා ඉදීම ඉතාමත් අවශ්‍ය කාරණාවක් මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බලාපොරොත්තු වන යෝගාවචරය විසින් මේ ආහාර සත්වය කියන කර්මත් සඳහා කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ ධාමතරෝ අපි ආශ්‍රය කරන්න ඕනේ භාවනාවට අතහිත දෙන භාවනාව ගැන යහපතක්ම කතා කරන භාවනාව පිළිබඳ පොතක්ම කියන අයගේ ආශ්‍රය අපිට අපේ භවනාවෙන් ඈත් කරන අය නෙමෙයි අපේ භවනාවට යොමු කරන අය මේ අයගේ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සම්පත්‍ය දීීමත් ඉතාමත්ම හිතබරෝ සප්පාය ධර්මයක්. මේට අමතරව අපි කරන ලබන කතා බහ බොහෝ විට භවනා කරන අපේ යෝගාවචරයට තිබෙන ඉතාමත්ම ප්‍රබලම පරිපෝෂය තමයි මේ කතාව. කතා කිරීම භාවනාවට පසක් වගේ දෙයක්. ඇත්ත වශයෙන්ම කතා බහ නොකර පුළුවන් තරම් කතා සීමා කළ භාවනා කරන කාලය තුළ නිසලව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට යෝගාවචරය උත්සවන්නට ඕන. අවශ්‍ය අවස්ථාවකදී පමණක් ධර්ම කරුණක් භාවනාවට අදාළ දෙයක් පමණක් ගැන කතා බහ කිරීමයි සුදුසු. නිෂ්ඵල වචන සම්පප්පලාපක කතා කරමින් භාවනා කරන ගමන කාලේ අපතේ යවන යෝගාවචරයට පහසුවෙන් ඉක්මනින් ප්‍රතිඵල ගන්නට නොහැකි වෙනවා. එම නිසා අපි ප්‍රවේශ සම්වන්නට ඕන විශේෂයෙන්ම භාවනා කරන දිනක කාලය තුළදී කතා පහෙන් ඈත් වෙලා පුදුමන් තරම් මොනිවත රකින්න සමාගයේ භාවනා කර්තව්‍ය සිදු කරන්නට කතා කරන්නට වෙනත් කාලවල තිබෙන ඒ කාලවල තුළදී කතා පහේ නිරත වීමට පුළුවන්කම ලැබෙනවා. මේ ආදී වශයෙන් භාවනාව චිතකරෝ සප්පායෝ ධර්මයන් තමා ලං කර ගන්නට ඕනේ. එසේ ලං කරගෙන භාවනා කරන ලබන යෝගාවචරයාට භාවනා කරගෙන යන අවස්ථාවේදී ජයගත යුතු කාරණා හතරක් තිබෙනවා. ඒ කාරණා හතර ජයගන්නේ නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ. මේවා මේ ප්‍රාථමික වශයෙන් කියන දේශනා මේ ආධුනික භාවනාව කරන ආධුනිකයන්ට ප්‍රයෝග වෙන දේශනා ගැඹුරු ධර්ම අතාරියයි මේ වතරම් ප්‍රයෝජන නොවන්නට පුළුවන් කෙසේ වුණත් උපේක්ෂිත වේවා අසාගෙන සිටින්න. භාවනා කරගෙන යන විට ජයගැතිය යුතු කාරණා හතරක් තමයි පළවෙනි එක විතක්ක ජයග්‍රහණය. දෙවෙනි ජයගත යුතු කාරණා සංකාරණාව තමයි වේදනා ජයග්‍රහණය. තුන්වෙනි එක තමයි තීන මිද්ද නිදිමත ජයගන්න ආකාරය. හතරවෙනි එක තමයි ක්ලේශ ජයග්‍රහණය විශේෂයෙන්ම ජීවන ධර්මයන් ජයගන්න ආකාරය. විශේෂයෙන්ම භවනා කරන්නට පටන් ගන්නා යෝගාවචරයට භවනාවේදී හමුවන පළම පළම වෙනම පරිබෝධ කර නැත්නම් ගැටලුව තමයි මේ චිත්ත නොයෙක් කර්මණු කරා වතමහා දුවන්නට පටන් ගන්න ඇත සමාධියේ භවනා ආරම්භණයෙන් සිට පවත්වා ගන්නට හැකි බව. ඇත්තෙන්ම සාමාන්‍යයෙන් සිටේ ස්වરૂපය විවිධ අරමුණු කරා නිරන්තරයෙන්ම ගමන් කිරීම එසේ විවිධ අරමුණු කරා ගමන් කරමින් තිබුණ සිතට එක වැඩම අපි අනකලාට වහාම සමාධිමත් ධ්‍යාන කියලා සිත ඒක අමන ස්වභාවයක් දක්වන්නේ සිතේ ස්වરૂපයේ සිතේ ස්වභාවය විවිධ ආරම්මණයන් ඔස්සේ වහවහ දිව දිව යන්නේක මේක පුරුද්දක් මේ නිසා මේ පුරුද්ද භාවනා කරන්නට පටන්ගත් ආධුනික යෝගාවචරයට විශාල සම්පතම පරිබෝධ කර ධර්මයන් ගැටලුවක් බවට පත් වෙනවා මේ ගැටලුව निराකරණය කරගන්න ඕනේ සමත භාවනා කරන අයත් ඒ වගේම විපස්සනා භාවනා කරන අයත් සමත භාවනා කරමින් සමාධිමත් සිතක් ඇති කරගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයාට මේ සිත පිටහණයට ඇත්ත වශයෙන්ම විශාල ගැටලුවක් වෙනවා. විදර්ශනා කරන යෝගාවචරයෙකුට උනත් සිත පිටයම කිසිසේත්ම සුදුසු නැහැ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල එම නිසා ලබා ගන්නට බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වන කොට වදාළා තිබෙන්නේ සමාහිතෝ චික්කවේ චික්කෝ යථා භූතං පජානාති කියලා පාඩයක් සමාධිමත් එකක් ඇති කෙනෙකුට තමයි මහණෙනි මේ යථා භූතය පජානාති ඇත්ත ඇතිසැටියෙන් දකින්නට පුළුවන් වන්නේ කියලා විදර්ශනා භාවනාව තුළින් අප බලාපොරොත්තු වෙන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ඒකට සමාධිමත් එකක් අවශ්‍ය වෙනවා හිත නොඑක් කාරණා කරා දුවගෙන යනවා නම් අපිට ඒ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. මේක කොහොමද අපි ජයගත යුත්තේ වන්නේ? මේ ගැටලුව කොහොමද අපි निराකරණය කරගත යුතුන්නේ? ඒක සෑම යෝගාවචරයෙන්ම දැනගෙන ඒ අනුව කටයුතු කරන්න ඕනේ. භාවනාවෙන් ජීවන බලාපොරොත්තු වෙනවා නම්. එතකොට ඒ සඳහා ඉතාමත් නැසදසේ භාවනා කිරීමට මූලික කර්මස්ථානයක් තෝරා ගන්නට පෙර පරිකර්ම වචනයයි හඳුන්වනු ලබන වචනයක් භාවනාවට උපයෝගී කරගන්න පරිකර්ම වචනය කියන්නේ භාවනා කිරීමට සුදුසු බිම සකස් කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි වචනයක්. විවිධ ආගම්වල විවිධ වචන මේ සඳහා යොදාගෙන තිබෙනවා. සෑම ආගම වගේ පරිකර්ම වචන භාවිත කරනවා. අපි එදා ඊයේසන ඊයේදා මේ අද ප්‍රකාශ කරන්නට කැටි ආනාපාන සති භාවනාව කිරීමට පටන් ගන්නට ප්‍රථමයෙන් බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ ආදී වශයෙන් නැවත නැවත විනාඩි 15ක් පමණ කාලයක් තුළ සිතන්නේ මේව සිතන විට හිත වෙන අරමුණු කරා දුවන එක නතර වෙනවයි එසේ නතර වූාට පසුව ධම්මෝ සංඝෝ කියන එක සිටීම අවශ්‍ය නැතේ ඊට පසුව බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ කියන වචනේ පමණක් නැවත නැවත සිහිපත් කරන්නේ කියලා මේක පරිකර්ම වචනයක් භාවනාවෙන් සිට මේ කර්මන කරා යන්නේක වළක්වාගෙන භවනාවේ අරමුණේ භවනාවට ගංගමන අරමුණේම සිට පැවැත්වීමට උපකාර කුලිය හැකි උපකාර උපකාර ලබාගත හැකි පරිකර්ම වචනයක් නයි බුද්ධෝ කියන වචනේ ඒ නැවත නැවත දීපත් කරන හිත සිත පිට යන්නේක බොහෝ දුරට අතර වෙනවා මේ සිත පිට යන්නේක නතර වීම අපි කරන ලබන මූලික කර්මස්ථානයේ සිත මෙහෙවීමට දෙහිලින්ම උපකාර වෙනවා මේ විදිහට පරිසම් වචනයක් භාවිතා කිරීම තුළින් සිත පිට යාම වළක්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එසේ නැත්නම් ඔය ආනාපාන සති භාවනාවෙන් භාවනාවක් කරන විට ඒ මූලික වශයෙන් ආධුනිකයන්ට මූලික භාවනාව කරන ලබන ආධුනික යෝගාවචරයන් කරන්නට පුළුවන් ආස්වාද ප්‍රාස්වාද දිහා බලාගෙන රකිත සීමාගේ වෙන පොත්පත් වල දක්වන පරිදි ගණන් කිරීමේ ක්‍රමයක් අනුගමනය කිරීම. ඒ කියන්නේ ආනාපානයේ ආස්වාද ප්‍රාස්වාද ධර්ම කරගෙන භාවනා කරනවා නම් ආස්වාදයේ නිමවන තෙක් සිට 10 දක්වා ගන්නවා පහට නොවැඩවන තේ සහ 10ට නොවැඩි වෙන තේ. 1 2 3 4 5 6 මේ ආදී වශයෙන් ආස්වාදයේ නිමවනකම් ගණනවා හැබැයි පහට අඩු වෙන්නටත් හොඳ නැති බව 10ට වැඩි නොවන්නටත් නොවේ වැඩි නොවේ බවත් කලින්ද බවයේ දක්වා වෙන පොත්පත්වල ළඟට වැඩි වන්නත් හොඳ නැහැ පහට අඩු වන්නත් හොඳ නැහැ කියන. ඒ වගේම සාස්ත්‍රාස කරනකොට දෙයෙන් ගණන් කරලා භාවනා කරනවා නම් අර පිට පිට අනේක සමමත්වලට වලකා ගන්නට පුළුවන්. අර පරිකම්ම වචන වශයෙන් ඒ වචනයක් ප්‍රදා ගැනීම නැත්නම් මෙවැනි ගමන් කිරීමක් කිරීමෙන් මේ ආදී විවිධ ක්‍රම අනුගමනය කිරීම තුළින් පුළුවන්කම ලැබෙන අර භාවනා අරමුණේම සිට පවත්වා ගන්නට. මේකට විශේෂ ශක්තියක්, විශේෂ කැමැත්තක්, විශේෂ අධිෂ්ඨානයක්, චිත්ත ශක්තියක් තිබෙන්නට ඕනේ. මේ විවිධ අරමුණු කරා සිට යන්න දෙන්නේ මම මගේ භාවනා ආරම්භණයෙන් සිට පවත්වනයි කියලා දැඩි අධිෂ්ඨානයකින් යුතුව දැඩි දීර්ඝයෙන් යුතුව කටයුතු කිරීම ඉතාමත් සුදුසු වෙනවා. මා දන්නා එක් යෝගාවචරයක් අපිට ප්‍රකාශ කළා ආනාපාන ප්‍රතිභාවනා කරන විට ආස්වාද ප්‍රාස්වාදයෙන් පිට පිට යන උට උරු කරන්නේ කොහොමද කියලා මට කියවා නෑ නෑ ඒක නෙවෙයි මේකයි කියලා ඒ කියන්නේ ඒක කියන්නේ බාහිර යන සිතුවිලි මේක කියන්නේ ආස්වාද ප්‍රාස්වාද අරමුණ. නෑ නෑ ඒක නෙමෙයි මේකේ කියලා බලන්න සිට ආස්වාද ප්‍රාස්වාදයේ දැනන්නට ඕ පුරුදුනා ඊට පස්සේ ආස්වාද ප්‍රාස්වාද භාවනාව තුළින් ආනාපානසති භාවනාව තුළින් සාර්ථක ප්‍රතිඵල ඉක්මනින්ම උදලා ගත්තා. තවත් යෝගාවචරයක් අපිට කියලා කාර්යකලා මේ හිත වේගයෙන් පිට යනකොට අරමුණේ සිට පවත්වාගෙන යන්න බැරි වෙන විට ඕ නිකම්ම බුද්ධං සන්නං ගච්ඡාමි ධම්මං සන්නං ගච්ඡාමි සංඝං සන්නං ගච්ඡාමි කියලා සීපත් කරනවා කියන. මේම සීපත් කරන විට අර සිත පිට යන එක නතර වෙලා කුසල සිතක් පහළ වෙන නිසා පහසෙන් සිත පිට යන එක බලස්වාගෙන භාවනා ආරම්භණයම සිත පවත්වාගෙන යන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මේ ආදී විවිධ ආකාරයෙන් භාවනාවෙන් සිට භාවනා කරන විට පිළිහනු ලබන සිට භාවනා ආරම්භණය කරාම නැවත නැවත යොමු කිරීමට නැවත නැවත භාවනා ආරම්භණයම සිට නැංවීමට උත්සාහ ගන්නට ඕනේ යෝගාවචරයන් විසින්. සමහර කෙනෙකුට සමහර යෝගාවචරයන්ට එක් එක් භාවනා කරන සමහර භාවනා කරන කිච්චේම සුදුසු වන්නේ නැහැ. මේ භාවනා කරන යෝගාවචරයන්ගේ විවිධ චරිත තියෙනවා. ඒ චරිත ලක්ෂණ වලට අනුකූල වූ භවනා ක්‍රමයක් හොරා ගන්නට ඕනේ. දැන් උදාහරණයකට ආනාපාන ප්‍රතිපහනාවෙත් ඒක හැම යෝගාවචරයකටම සුදුසු භවනාවක් නෙවෙයි. කෙනෙකුට ඒක හරි සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. තව කෙනෙකුට ඒක සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට බෑ. එම නිසා මේ සමාගයේ චරිතයට අනුකූල වූ සුදුසු භවනා ක්‍රමයක් ඒ කර්මස්ථාන දෙන යෝගාවචර භික්ෂුන් වහන්සේ නැත්නම් කර්මස්ථානාචාර්යයන් විතකොත් ලබා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා මේ සිත පිළියන එක වළක්වා ගැනීමට. බොහෝ විට මේ චරිත වශයෙන් කතා කරන විට සමහර චරිත තියෙනවා භාගයේ පරිත වූ චරිත නිරන්තරයෙන්ම රාග ජීවිතයට දලාගෙන ඉන්න චරිත. එවැනි රාග චරිතය යෝගාවචරයන්ට ඔය මෛත්‍රී භාවනා වෙන එකක් විශේෂ සුදුසුවන්නේ ඒ තුලින් සිත එකතු කරගන්නට බෑ. ඒ ඇයි සුදුසුයි පිළිකුල් භාවනා වෙන භාවනාවක්. නැත්නම් සත්‍යාසුභේ වෙන භාවනාවක්. නැත්නම් ධාතුමනස්කාර වෙන භාවනාවක්. මෙවැනි භාවනාවක් තුලින් පහසෙන් සිත එකතු කරගන්නට පුළුවන් වෙනවා. ඒක නිසා සමාහට කැමැති ආකාර භාවනා අරමුණ නෙවෙයි සමාහට සුදුසු සමාහට ගෝචර වෙන භාවනා ආරම්භනේ තෝරාගත්තාට පසුව පහසෙන් සිත එකතු කර ගැනීමට හැකියාව ලැබෙනවා. නිරන්තරයෙන්ම කිපෙන චරිතයක් නම් දීන චරිතයක් නම් ඔබට අර පිළිකුල් භාවනාවක ඉඳලා ගැලපෙන භාවනාවක් නෙවෙයි. ඒක කරන්නට ගන්න විදිහ තව තවත් පිළිගන්න පටන් ගන්න. එමේ නිසා නිරන්තරයෙන්ම කිපෙන චරිතයක් සමාධිය සුහකට චරිතයෙන් සමන්නාගත පුද්ගලයෙකු නම් සමායක දන්නවා සමාධිය උසෝරාගත යුත්තේ මෛත්‍රී භාවනාව වැනි එක මූලික කර්මස්ථානයේ වශයෙන් නැත්නම් කරුණා භාවනාවෙන් භාවනාවක්. එහිදී අර සිත පිට යන එක බලස්සා ගැනීමද සුදුසු කර්මස්ථානයේ තෝරා ගැනීම නිසා පහසෙන් හැකියාව හදනවා. සංහාර යෝගාවචරය ඉන්නවා. දීර්ඝ අධික යෝගාවචරෝ දීර්ඝ චරිතවත් කියන අය. සමහර අය කියන විචක්ක චරිත මේ කර්ම කරා නිරන්තරයෙන් සිට යන එක ස්වභාවයෙන්ම උන්ගේ ස්වභාවික දක්ෂයක්. එවැනි විකල්ප චරිතයන්ට ආනාපාන සතිය සුදුසුයි කියලා බුදුපියාණන් වහන්සේ දෙන්නම් කොට වදාළා තිබෙනවා. මේ ආදී වශයෙන් මේ විවිධ චරිත තියෙන සමාගයේ සංස්ථාන තුළ එක එක යෝගාවචරයේ සංස්ථානය තුළ සාග චරිත තියෙනවා, දේශ චරිත තියෙනවා, සමහර අය මෝහ චරිත, සමහර අය විතක්ක නෙවෙයි කර්ම කරා සිට දුවන චරිත, සමහර අය සත්‍තව චරිත, සත්‍තව අධිකයි. එවැනි ශ්‍රද්ධාව අධික පුද්ගලයෙකුට ඉතාමත් වැදගත් වෙනවා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ වැනි භාවනාවක් මූලික පත්මස්ථානයේ ඉදීමට ප්‍රථමයෙන් වැඩි වේලාවක් ප්‍රගුණ කිරීම. මේ ආදී වශයෙන් සුදුසුන්තරින් කටයුතු කිරීම නිසා සුදුසු භාවනා කර්මස්ථානයක් තෝරා ගැනීම නිසා අර භාවනාව තුළින් සිත පිට යන එක බොහෝ දුරට බලපා ගන්නට පුළුවන් මේක ජයක් ග්‍රහණයම කළ යුතුයි. විතක්ක ජයග්‍රහණය භාවනාව තුළින් සෑම යෝගාවචරයෙන්ම අත්දැකිය යුතු ජයග්‍රහණයක්. එහෙම නැතුව භාවනාව දියුණු කරගන්නට බෑ. ඒ නිසා මේ කල්පනා කරන සමාගයේ සිට නොඑක ආරම්භණයක් කරලා භාවනා කරන විට දුව යනවා නම් ඒ භාවනා ආරම්භණයෙම සිට පිළිගන්නට බැරි නම් ඒකට සුදුසු විනයමක් සුදුසු ආකාරයෙන් යොදන්නට ඕනේ. සම්මා තෝරාගෙන ඇති භාවනා කර්මස්ථානයේ සුදුසු නැත්නම් ඒ කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේෝ නැත්නම් ඒ ජීවිතින් මතය හෝ සමුවේ ඒ සුදුසු ප්‍රතිකාර සුදුසු භාවනා කර්මස්ථානය තෝරා ගන්නට ඕනේ. විශේෂයෙන්ම විවිධ අර්ථමේ විවිධ අරමුණු කරා සිට දුවන එක බලක්කමින් භවනා රංගනයේ සිට පැවැත්වීමට බලවත් උත්සාහයක් බලවත් උනන්දුවක් ඇති කරගෙන ඒ සඳහා කටයුතු කරන්නට ඕන ඒ සඳහා කටයුතු කිරීමට උත්සුක වන්නට ඕන මේක මේ විතක්කයන් දයග්‍රහණය කරන ආකාරය මේකට සම්බන්ධ තව කොටසක් තිබෙනවා මේ භවනා කාණ්ඩ පටන් ගන්න යෝගාවචනයන් භවනා වාඩි වෙච්ච ගමන් ඉක්මනට ඉක්මනට ප්‍රතිඵල ගන්නට ඕනේ කියලා බලවත් උනන්දුවක් ඇති කරගන්නවා. අධික උනන්දුවක්. ඒ අධික බලවත් උනන්දු උද්‍යෝගයේ නිසා සිත නොසන්සුන් භාවයටපත් වෙනවා. අධික උත්තේජයේ නිසා අති ධාවනකාරී සත්‍යයක් නිසා මේ ඇතිවෙන නොසන්සුන් භාවයේ භාවනාවට ප්‍රතිකෝලයක් මේක භාවනාවෙන් තුළ භාවනා කරන කාලය තුළදී මතුවී හැකි ගැටලුවක්. එම නිසා භාවනා කරන්න පටන් ගන්නා විට මෙවැනි අධික දීර්ඝකාලී සත්‍යයක් ඇති වෙනවා නම් සිතේ අසහනකාරී සත්‍යයක් ඇති වෙනවා නම් නැත්තම් සිත නිර්සංසන්නේ නිර්සංසන් භාවයක් අපිට අර කලබලකාරී ස්වභාවයකට සිතපත් වෙන නිසා, පත්‍ය ඇති නිසා මේ තත්ත්වයන් සිත මුදාගත යුතු වෙනවා. භාවනාවේ අර භාවනාවට ගන්න ලබන අරමුණේම සිත පැවැත්වීමට හේතු උපකාර වන ධර්මයක්. මෙන්න මේ විදිහට භාවනාවේදී විවිධ අරමුණු කරා සිට දුවන එක ජය ගන්නට අපි දැනගන්නට ඕන. දෙවන ජයග්‍රහණය තමයි මේ වේදනා ජයග්‍රහණය තුන්වෙනි එක තමයි සීන මිද්ද ජයග්‍රහණය. භාවනා කරන කාලය තුළදී අධික උද්වේගයකින් යුතුව බලමින් භාවනා කළාට එක වේලාවක් යන විට අර උද්වේගය ක්‍රමයෙන් සීනයට පටන් ගන්නවා. දැක්කෝ උනන්දු අඩු වෙනවා. භවනකාට ගන්නා ලබන සීලිය තියෙනවා. මේ ආදී විවිධ හේතුන් නිසා තමා රතනවත්ම සීන මිත්‍යයට යට වෙනවා. නිදිමත සමන්ද එන්නට පටන් ගන්නවා. භවනා කරන යෝගාවචර. මෙසේ සීන මිත්‍යයට යටවිවි යටවිවි සිටියොත් නිදි කිරිතලා සිටියොත් භවනාවෙන් කවදාවත් සාර්ථක ප්‍රතිඵල ගන්නට බෑ. සීන මිත්‍යය කියන්නේ නීවරණ ධර්මයක්. ඇත්ත වශයෙන්ම කෙලෙස් ධර්මයක්. පාපය පාපකාරී ධර්මයක්. ඒක නිසා මේ භාවනා කරන යෝගාවචයන් දැනගන්න ඕනේ නිදිමතට යටන වී භාවනා කරන්නට නිදිමත ගැප්‍රහණය කරන්නට ඒ සඳහා මෙසේ පිළිපදින්නට පුළුවන් පළමුවෙන්ම සමාගයේ සිටට නිදිමත ගතියක් දැනෙනවනම් වහා මේක සිහිපත් කරන්න මේ නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා නිදිමත ගතියක් දැනෙනවා කැමති කෙනෙකුට ඕන තීන මිත්‍යක් තීන මිත්‍යක් තීන මිත්‍යක් කියලා සිහිපත් කරන්නට පුළුවන් වේගෙන් වේගෙන් වේගෙන් සිහිපත් කරගෙන යන්න එහෙම සීපත් කරන විට විනාඩියක් දෙකක් පමණ වේලා සීපත් කරන විට හිදිමත නැති වී යන්නට පුළුවන්. අන්න ඒක නැවත මූලික කර්මස්ථානයේ සිට මෙහෙවමින් භවනාවේ සියසවන්නට පුළුවන්කම ලැබෙනවා. මෙසේ කටයුතු කිරීම තුළින් හිදිමත නැති කර ගන්නට බැරි නම් ඊටමත් සුදුසේ වෙනහැලි කිරිය ඉරණ ඉදිරිය යන තේ කාස්වාස් ගන්නවා. ආ මේ ආයු ආස්වාස් වායු ගන්නවා. උෂ්ණ ගන්නවා. හෝ දැනවැඩි කිරින් යන දේ සම්පූර්ණයෙන් අරගෙන හුස්ම පිට නොකර සිටීමට පුළුවන් කාලය දක්වා නොහොත් පිට හුස්ම පිට නොකරගෙන සිටිනවා. මේක ශරීරයේ කිසිේ සහිතක ධර්මයක් නෙවෙයි. මේක කිසිේ ශරීරාගේ ශරීර සෞඛ්‍යයට බාධා කරන ධර්මයක් නෙවෙයි. මෙසේ හුස්ම අරගෙන හුස්ම පිට නොකර ඉන්න පුළුවන් වේලාවක් ඉතිහාස පසුව බැරිම අවස්ථාවක් වෙනකොට හුස්ම පිට කරනවා හුස්ම පිට කරලා හුස්ම ගන්න නැතුව ඉන්න විනාඩියක් හෝ කැමති වේලාවක් ඉන්න පුළුවන් වේලාවක්. මේ විදිහට දෙතුන් පාරක් කරන විට අර නිදිමත සමාගෙන් ඈත් යනවා සමාන කුලංකම වෙනවා නිදිමත ජයග්‍රහණය කරගෙන භවනාවේ යෙදවන්නට අපි මේවා ගැන විස්තර පසුව කතා කරනවා විපස්සලාන සූත්‍ර වෙන සූත්‍රවලදී බුදු පියාණන් වහන්සේ දීන නිද්දේ ජය ගන්න ආකාර විස්තර කොට වදාරලා තිනවා දීර්ඝ විස්තර මේ ආධුනිකයන්ට පවත්වන ලබන මේ සර්ව ධර්ම දේශනාවලදී දීර්ඝ විස්තරක් කතා කරන්න යන්නේ මේ විදිහට දීන නිද්දේ ජය ගන්නට බැරි වුණා නම් නිදිමතට තමයි යට වෙනවා නම් කරන්නේ තියෙනවා තව එකක්. ඉඳගෙන ඉන්නකොට නිදිමත එන්නේ විශේෂයෙන්ම ওই පිටවලට එහෙම කනුවලට එහෙම හේත් වෙලා තිබෙනවා නේද? හේත් වෙලා තිබෙන විට නිදිමත එන එක නිදිමත අපට අතවන්නවා. නිදිමත අප ළඟට ඉක්මනට ඉක්මනට දෙන. ඒ නිසා හේත් වෙන එකෙන් ඈත් වෙලා කොන්න ගෙනින් තියාගෙන පිටිපස්ස දෙලින් තියාගෙන භාවනා කරොත් එහෙම සම්මාන විට නිදිමත ජය ගන්නට පුළුවන්. මෙහෙම කරනකොට තමයි නිදිමත එනවා. නිදි කිරිකලා බයකනම් වාඩිලා සිටනාට වැඩිය නිදිමතක් කියලා සිහිපත් කරලා ඉරියව් මාරු කරනවා සක්මන් භාවනාවට බහිනවා ඉඳගෙන භාවනාව අත්හරිනවා. එදා අපි සක්මන් භාවනාව කරන ආකාරයෙන් පස්ව තවත් ටිකක් කරන්න කියන්නවා. එතකොට ඉරියව් මාරු කිරීම තුළිනුත් ඒ කියන්නේ බොහෝ විට නිදිමත එන්නේ වාචී මානසික සිටින විට එම නිසා ඒ ඉරියව් මාරු කරලා සක්මන් කරමින් භාවනා කරන නැත්නම් හිතගෙන සිටීමෙන් භාවනා කරන හේතු මේ ආදී වශයෙන් ඉරියව් මාරු කිරීම තුළිනුත් භවනාවේ පැනනගෙන මේ ගැටලුකාරී தත්ය මේ ගැටලුව निराකරණය කරගන්නට පුළුවන් නිදිමත ජයග්‍රහණය කරගෙන භවනා සාර්ථක වශයෙන් කරගෙන යන්නට පුළුවන්. මේ දක්වාපි කරුණු දෙකක් මේ ප්‍රකාශ කළේ මේ කර්මන කලාසිත දුවන විදක්යන් ජයග්‍රහණය කරන්නේ කොහොමද? ඒ වගේම භවනා කරන විට ඇතිවන නිදිමත ජයගන්න ලබන්නේ කෙසේද කියන කාරණා දෙක පිළිබඳව මේ ඇයි විශේෂ කටයුතු කරුණු කීපයක් අපි ප්‍රකාශ කළේ. ඉස්සේ භාවනා කරගෙන යන විට ඊළඟට එන ගැටලුව තමයි ශරීරයේ දුක් වේදනා දැනෙන්නට පටන් ගන්නවා. විශේෂයෙන්ම වාඩි භාවනා කරලා පළපුරුද්දක් නැති යෝගාවචරයන්ට නිරන්තරයෙන්ම ශරීරයේ තුලින් නොයෙකුත් දුක් පීඩා ඇතිවෙන්නට පටන් ගන්නවා. රත් වෙනවා, තද වෙනවා, ඉරිවැටෙනවා. නොඑක ආකාර දුක් වේදනා වලට තමා බඳින් වෙනවා. ඉතින් භාවනාව සාර්ථක වශයෙන් කරන නිසා කරන්නට නැහැ කියලා. මෙහිදී කොහොමද පිළිපැදිය යුත්තේ? සමා භාවනා කරගෙන යනවා නොඑක ආකාර ශාරීරික දුක් වේදනා දැනෙනවා භාවනාව නිත පරිදි කරන්නට බෑ. පළමුවෙන් කියනවා සාමාන්‍ය වේදනාවන් දුක් වේදනා නොසලකා හරින් භාවනා කරන්නට පුළුවන්. සුළු සුළු දුක් වේදනා ඇති වෙනවා. ඒවා නොසලකා හරින් මේ ගැන අවධානයක් යොමු නොකොට සමාගයේ භාවනාවේ සමාගයේ සිට පවත්තමින් භාවනා කරන්නට පළමුවෙන් පටන් ගන්නවා. සමාජයේ සුදුසුලෝ දැනෙන දුක් වේදනා ඒකේම නැති යන ඒ කටයුතු කරන විට මේක මෙහෙම භාවනා කරගෙන යන විට සමහර විට ඒකේ නැති නොවන එකක් හද බල දුක් වේදනා දැනෙන්න පටන් ගන්නවා. එන්නේ අර භාවනා කරන ලබන මූලික කර්මස්ථානයේ අතහැරලා අපි හිත මානසික සංස්කාර භාවනා කරනයි කියලා අරමුණට අරගෙන නැත්තම් දෙන්නේ නැතිනේ නැත්තම් දාස් මනස්කාර මොකක්ද භාවනා ඒක తాවකාලිකව නතර කරලා අර වේදනාව දැනෙන ශරීරේ කොටස පසු නැවත භවනා ආරම්භයේදීම සිතපත් කරගන්නට පුළුවන් කලින් කර කර හිටපු භවනා ආරම්භයේ සිත පවත්වන්නට පුළුවන්කම ලැබෙනවා. මෙසේ කරන විට දුක් වේදනාව ජය ගන්නට බැරි නම් ඊට පස්ව තව ඊට දෙවි දුක් වේදනා දැක්කද ශාරීරික දුක් වේදනා නිසා භවනා කරන්නට අපහසුයි. එසේ ඒදී විශේෂයෙන්ම විදර්ශනා භාවනාව දියුණු යෝගාවචරයන් විසින් නැත්නම් මේ ප්‍රඥාව දියුණු යෝගාවචරයේ ප්‍රයෝජනජාලඥයන් විසින් පිළිපැදිය යුතු ආකාරයක් තියෙන එක හැම දිනකටම කරන්නට බෑ. කෙසේ වෙතත් ඒකට වචනයක් දෙකක් ප්‍රකාශ කරන්න අර දුක් වේදනාව දැන ශරීර කොටස කොටස දෙස සිතින් බලන මෙන්න ඒ දුක් වේදනාව දැන ශරීර කොටස රූප කොටස රූප කොටස රූප කොටස අපි හිතමු උදාහරණයක් ධානිය ළඟ දුක් වේදනාවක් දැනනක ධානිය ඒක රූප කොටසක් ඒ වේදනාව නාම ධර්මයක් මේවා පස්ව නාම රූප විස්තර කරනකොට මේ හැටේදී එතකොට මේ වේදනාවද ඊළඟට බලනවා මෙන්න වේදනාව මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව මේක නාමය. ඒ විදිහට මරණ රූපයේ දෙස ඊළඟට නාමයේ දෙස මාර්ගයෙන් මාර්ගයට බලනවා. උදාහරණයක් දැන් ගත්තේ ධනනෙත්. ඒකට ධනෙත් දෙකවන මෙන්න රූපයේ ධන වේදනාව දැන රූපයේ. මෙන්න වේදනාව නාමය. මෙන්න රූපයේ මෙන්න නාමය. මෙන්න රූපයේ මෙන්න නාමය. නැත්නම් මෙන්න ධනෙත් මෙන්න වේදනාව මෙන්න ධනෙත් මෙන්න වේදනාව කියලා මාර්ගයෙන් මාර්ගයට මාර්ගයෙන් මාර්ගයට මේ දෙක හොඳට අවබෝධ වෙන ආකාරයෙන් දකිනවා. මේ ධනෙත් රූප කොටස. ඒකේ ඇතිවන වේදනාව නම් කොටස. මේ දෙක පැහැදිලිව වෙන දෙකක් වශයෙන් ආවෝදනාට පසුව සිටින්න අර නාමයෙන් රූපේ වෙන් කරන ධම්මිකින් වේදනාව වෙන් කරන මෙන්න මේකේ වේදනාව බොහෝ දුරට අඩු වී යනවා භාවනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් මේ ගැන ඉතරම් ප්‍රඥාවක් නැති යෝගාවචරයෙකුට උනත් ගන්න පුළුවන්. තවත් ප්‍රඥාව දියුණු යෝගාවචරයෙකුට නම් වේදනාව දැනගැනීම සඳහා ඒ වේදනාව දැනෙන ශරීර කොට දෙස බලක් බලන වේදනාව දෙස ඊළඟට බලන මේ වේදනාව දැනෙන දැනෙන ගතියක් තියෙනවා. විඥාන ආදී වෙන ස්කන්ධ තියෙනවා. ඒ ස්කන්ධ වෙන් කළාට පස්සෙත් වේදනාව දැක ගන්න පුළුවන්. ඒවා පිටතට විස්තර කරන්න. මේ විදිහට වේදනාව ජය ගන්නට පෙන්නම් කරන්න තියෙන එකම දේ ශරීරයේ ඉරියව් සීයෙන් යුතුවම සතියෙන් යුතුවම මාරු කරනවා. ඒකෙන් ඉන්නකොට දුක් වේදනාවක් දැනෙනවා. කකුල් දෙක නමාගෙන සිටින දුකක් දැනෙනවා. සීයෙන් යුතුවම දුකක් දැනෙනවා. කකුල දිග හරින්න හිතෙනවා, දිග හරිනවා, දිග හරිනවා, දිග හරිනවා කියලා. සෙමින් කකුල දිග හරිනවා. එතකොට භවනාව කැඩෙන්නේ ඊට පස්ව නැවත භවනාව ආරම්භ වෙන සිට පවත්වාගෙන පවත්වාගෙන යනවා. මෙන්න මේ විදිහට කටයුතු කරන විට භවනාවේදී හමුවන මේ වේදනා නැමැති ගැටලුව ජය ගන්නට පුළුවන් වේදනාව ජයග්‍රහණය කරගෙන අපිට භාවනාව සාර්ථකවම කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් කර්ම තුනක් අපි ප්‍රකාශ කරේ. විතක්ක නොඑක ආකාර පිටිවිලි ගලායන එක, නිදිමතට යටවන එක, ඊටාමතරව මේ දුක් වේදනාව. භාවනා කරනකොට ඊළඟට එන ගැටලුව තමයි කෙලෙස් නීවරණ තමාට අහිත කර වූ පාපකාරී සිතිවිලි ගලා යාම. මේ නීවර ජයග්‍රහණ කරන්නට ඕන. ක්ලේශයන් ජීවන්නට ඕන. සාකාරික වශයෙන් ක්ලේශයන් යටපත් කරන්නට ඕන පුරුදුවන්නට ඕන යෝගාවචන විදි. නීවර ධර්ම හතක් තිබෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිත්‍ර උද්ධච්ච කුච්ච විචිකිච්ඡා අරති අවිජ්ජා කියලා නීවර ධර්ම හතක් තිබෙනවා. ඒක පාසල් යන මේ දහස් පාසල් යන ළමයි පවා දන්න කාරණාවක්. ඊවර ධර්ම මොනවද ළමයිනේ කිව්වොත් ඒ අය පිළිතුරු දෙනවා. මෙසේ මේ ඊවරණ ගැන අවබෝධයක් තිබීම නෙවෙයි අපට අවශ්‍ය වන්නේ. භාවනා කරන විට නීවරණ ධර්මයන් පිටත බැන නැගුණොත් අන්න ඒක ඒ විලාවේ තේරුම් අරගෙන ඒ පිට මුදා ගැනීමට උත්සාහ කරනවා. ඒකයි අපට අවශ්‍ය වෙන්නේ. නීවරණ ගැන දැනගෙන සිටීම නෙවෙයි. භාවනා කරන එක කාමච්ඡන්ද නීවරණය පැමිණෙන විගතම දැම්මට කාමච්ඡන්ද නීවරණයක් ආවා. මේකෙන් මම යොදිත මුදාගත යුතුයි කියලා මුදා ගැනීමට දක්ෂවන්න ඕන. බොහෝ විට කාමච්ඡන්ද නීවරණයට සිට යට වුණාට පසු විශේෂයෙන්ම ගුරුරත් ජීවිත ගත කරන අයට භාවනාව සම්පූර්ණ එපා වෙනවා. නැත්තම් භාවනාව සාහකාලික වශයෙන් නතර කරන්න පිළිදෙනවා. කාමච්ඡන්දේ නිසා. සමහර විට ඒ සාහකාලික වශයෙන් නතර කරපු භාවනාව මාස ගණන් වලට අවුරුදු ගණන් වලට සමහර අවුරුදු 10ක් 15ක් තිස්සේම නැතර කිරීමට සිදු වෙන ජීවිත කාලයකම සමහර නැත් ගන්න තියෙනවා. කාමච්ඡන්දයෙන් භාවනාව මැඩලනවා. අපි භාවනාවෙන් ඈත් කරවන ලබන ඒ නිසා කාමච්ඡන්දයක් පිටත භාවනා කරන කාලය තුල කැමිනියොත් එහෙම ඒකට වෙනස් කාරණා තියෙනවා. ජීවිතේ භවනා කරන කාලේ පරිපාලක කාර්යවල කාමච්ඡන්දයට අනුව කටයුතු කරන්න කීයට ඉදහස තියෙනවා. භාවනා කරන කාලයේ අනවශ්‍ය සිතුවිලි වලට පිටතින් මන්න දෙද දෙන්න හොඳ නැහැ. කාමච්ඡන්දයක් ආස්තනන්න මේ ආවේ භාගයක් භාගයක් භාගයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් කාමච්ඡන්දයක් එක මෙනෙහි කරන්න. රාග සිතුවිල්ලක් කියන එක අකුසලයක්. රාග සිතුවිල්ලක් රාග සිතුවිල්ලක් කියලා මෙනෙහි කරන එක කුසලයක්. ඒක නිසා අර අකුසල් සහ කුසල් කියන පිටිවිලි දෙකම එකවර සිදුවන එකවර ඇතිවන්නේ අර අකුසල් සිත කුසල් සිතින් අපි ඈතට පිට කරන මෙතෙන්නේ කියන දෙයක්. එමෙන්සා රාග පිටිවිලි භාවනා කරන කාලය තුළ ගැණියොත් හිත දෙමින් නැගී සිටියොත් වහානේක මෙනෙහි කරලා ඒ කෙනෙක්ට මුදා ගැනීමට යෝගාවචරය දක්ෂ වන්නට ඕන. ව්‍යාපාදේ සංහාසිත දෙනවා. තමා නොසතුටු දේවල්, තරහ දෙන දෙන දේවල් තමාගේ තරහකාරී භාවනාව තුළදී ඉතිපත් වෙනවා. නැත්තම් භාවනාව තුළින්ම නොසතුටක් ඇති කරලා දෙනවා. මේ තරහදී ඇති වුණාට පස්සෙත් භාවනාව ඉතිහි යනවා නැත්තම් භාවනාවට බාධාවක් වෙනවා. එමෙන්සා තරහසිතක් ආවට පස්සෙත් වහාන දීපත් කරන භාවනා කරන කාලය තුළදී මෙන්න තරහසිතක් තරහසිතක් තරහසිතක් කියලා සතෝ සංහා චිත්තං සතෝ සංකේතං දීපජානාති කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන කොට වදාළා. ඒක නිසා හේතුසහගත සිතක් තරහසිතක් ආපු ගමන් භාවනා කරන කාලය තුළදී මහාම මෙනෙහි කරන තරහසිතක් තරහසිතක් තරහසිතක් කියන තරහසිතෙන් සිත ඈත් කරගෙන භාවනා ආරම්භණයෙන් නැවත නැවත සිතේ දීපත් කරන්න ඕන. ඊළඟ ජීවන ධර්මයේ ජීන මිත්‍යේ මාර කලින් කියවා ජීන මිත්‍යේ ගැන නැවත කදිමාවක් දෙන්නේ. ඊළඟට විචිකිච්ඡා උද්දච්ච කුච්ච ජීවන දෙක. සිත නොසන්සුන් භාවය ගැන අපි බලමේම කියව. ඊළඟට සිතේ කුච්ච කරතු පාපයන් ගැන සිතා පස්තවෙන එක වූ නොකරන ලද කුසල් ගැන සිතා පස්තවෙන එක ජීවන ධර්මයක්. අනේ අපිට මෙච්චර කාල භාවනා කරගන්න ලැබුණේ නැහැ නේද? අපේ ජීවිතේ ලැබුණ කාලයක් අද වුණා නේද? අපරාධේ කර්ම කාලේ භවනාට යොමු කරන්න තිබුණා නේද? මෙවැනි විවිධ ආකාර සිතිවිලි වෙනවා නම් ඒවා කුක්කුච්ච නීවරණයට ඇතුළත ගන්න. එනිසා මේ ජීවත්වයේ සිතකින් බැලනගිනවා නම් වහාම සිතෙන් මෑච් කරගන්න ඕනේ. මෙතෙක් කරන්නට බැරි වූ කුසල් ගැන පොතෙක් සිතුවත් ඒක විදියමක් නෙවෙයි. මෙතෙක් සිතුවේ නැති අකුසල් ගැන පොතෙක් සිත සිතා දුක්වත් ඒකත් ඒකට ප්‍රතිකාරයක් නෙවෙයි. එම නිසා මේ දක්වා යන්තා කටසල් සිදු වෙනන් ඒ ඔක්කොම අමතක කරනවා නැවතම ඒ අකුසල් සිදු කරන්නේ කියලා අධිෂ්ඨානයක් කරගන්න. මෙතෙක් සිදු කරන්නට නොහැකි උපසල් තියෙනවා නම් ඔව් මෙතෙක් කල මට සිදු කරන්නට බැරි වුණා දැන්වත් මම මේ කුසල් සිදු කරනවා කියලා හිත දැඩි කරගන්නවා අදිස්ථානය පෙරට කරගෙන මෙසේ කටයුතු කරනකොට අර දීවර්ණයේ සිට මුදා ගන්නත් පුළුවන් භාවනා කරන කාලය තුල මෙවැනි කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච නීවරණයේ පැමිණියත් එන උද්දච්චය කියන්නේ සිටේ කිසියම් ඒ ගැන අපි කලින් කතා කළා එතකොට මේ නීවරණේ අයින් කරගන්නට පුළුවන් වෙනවා ඊළඟ නීවරණ ධර්මයේ තමයි භවනාවේ මේ පරිපෝධ කරවන්නේ ගැටලුවක් වශයෙන් මතුවෙන පිටිකච්ඡා නීවරණයේ සැක පහළවන්නට පටන් ගන්නවා. මේ සැක පහළන ස්ථාන අටක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තියෙන පිටිකච්ඡා උපදින ස්ථාන අටක්. සත්තරිකංග දෙවිතිච්චිද ධම්මේකංග දෙවිතිච්චිද සංඝේකංග දෙවිතිච්චිද කියලා තැනක් තුනක් තියෙනවා. බුදුහාමුදුරු කරේ ධර්මයේ කරේ සංඝයා කරේ සැක පහළන මේවා මේ ඇගේ සිත තුළ බොහෝ විට ඇති නොවන ධර්මයි. උප්පන්තේ කංකටි චිකිත්ති අපරන්තේ කංකටි චිකිත්ති උප්පාපරන්තේ කංකටි විචිකිත්ති කියලා තවත් කොටස් තුනක් තියෙනවා. අතීත භව ගැන සැකය තියෙනවා අනාගත භව ගැන සැකය තියෙනවා අතීත අනාගත භව දෙක ගැන සැකය තියෙනවා මේ සැකත් න්යායයේ සිට තුළ නිතර නිතර නිතර ඇතිවෙනවා ඒවා ඊළඟට හිතපච්චේත පටිච්චසමුප්පාදේ සම්මේතු සංකතේ විකිටිති මේ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන සැක පහළ වෙනවා මේකත් විතරම විශේෂයෙන්ම මේ ප්‍රඥාව නැති යෝගාවචනගේ හිත තුළ ඇති නොවන සැකයක්. ඒක නෙවෙයි සම්මාදිට්ඨිකාය සංකතේ විදිහටදී මේ කරන ලබන භාවනාව ගැන ශික්ෂාව කියන්නේ අතිශීලී චිත්තාදී ප්‍රඥා කියන ශික්ෂා ත්‍රය ගැන සැක ඇතිවන්න පුළුවන්. අපි මේ කරන ලබන භාවනා ක්‍රමේ හරියද? ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන්. මේ ආදී වශයෙන් විවිධ සැක භාවනා කරන විට ඇතිවන්නට පුළුවන් විශේෂයෙන්ම තමා කරන ලබන භාවනාව ගැන. මේ මතක තබා ගන්න අපි මේ ඉතිරි දේශනා කරන්නේ මේ දේශනා කරන්නේ ඒ වගේම භාවනා උපදෙස් දෙන්නේ ගතානුගතික අදහස් සම්ප්‍රදායික අදහස් මත පිළිදලා නෙවෙයි ඔය විදිහේ මාර්ග වෙන පොත්පත් ඉස්ස මත තබාගෙන නෙවෙයි ප්‍රායෝගික හදවතකට දැන දීලා එවැනි භාවනා ක්‍රම කියන විට එවැනි භාවනා ක්‍රම කියලා දෙන විට සමාධි දෙනකොට බොහෝ විට සැකයදවන්නට පුළුවන් මේවා හරියද මේවා වැරදිද කියලා කළා කරලා බැලුවාට පස්සේ අරදි වැරදිද කියන සමාජම තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකේ සත්‍යෙන්නේ සැක ඇති වෙනවා. ඒක විචිකිච්ඡා නිවර්තනයක් එක්හාය කන්ත දෙවිතිකිච්ඡදී සිතාවයන් පිළිබඳ සැක ඇති වෙනවා. මේක භාවනාවට ගැටලුකාරී වන පරිපෝධකාරී ධර්මයක්. මේකින් සිත උදා ගන්නට ඕන. ඊළඟට තමයි ඊවරනේ අරතිය මේකෙන් සෑම කෙනෙක්ම දතේතුම ඊවරණයක් කොච්චර උගත්තයි කියනවා. අරතිය කියන්නේ රතියට ප්‍රතිවිරුද්ධ ධර්මයේ අරතිය කියන්නේ සතුට අරතිය කියන්නේ නොසතුට නොකමැත්ත අප්‍රසාදයේ වැනි වචනයක් ඒකට අපිට ප්‍රකාශ කරන්න පුළුවන් භාවනා කරන විට භාවනාව පිළිබඳ නොසතුටක් ඇතිවන්නත් පුළුවන් නොකමැත්තක් ඇතිවන්නත් පුළුවන් විශේෂයෙන්ම භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට අපොහොසත්න යෝගාවචරයන් මේ ඇති වෙනවා එක කාලයක් භාවනා කරනවා සමාජ මාර්ගදාන අනේ මගේ ජීවිතේ සමාධියක්වත් නැහැ මට මෙතෙක් භවනා කරලා කිසිම ප්‍රයෝජනයක් ගන්නද ඉතින් භවනා ගැන නසසුතක් ඇති වෙනවා අරතියක් ඇති වෙනවා මේ අරතිය තිබෙන තාක්කල් භවනාය සාර්ථක කරගන්නේ භාවනාවට සිද්ධකර ඉතාමත්ම අවශ්‍ය ධර්මයක් තමයි ප්‍රීතිය. සිත සතුට වෙන එක. ප්‍රීති සම්පූර්ණයෙන් කියන මේ අය වචනයක් කලේ. සම්පොච්චංග ධර්ම හද විස්තර කරන විට පොච්චංග ධර්ම කියන්නේ සීතු සම්පොච්චංගය කියලා. නිවන් යෑමට අවශ්‍ය අංග කියන එකයි පොච්චංග කියන්නේ. ඒක එකක් ප්‍රීතිය. ඒකට පටහැනි ධර්මයේ තමයි මේ අරදී. එමෙනිසා භවනා තුළින් මෙවැනි නොසතුටක් මෙවැනි අරතියක් මෙවැනි අප්‍රසාදයක් මෙවැනි දුකමැත්තක් හිත තුළ ජනිත වෙනවා නම් තේරුම් ගන්නට ඕනේ මේක මගේ යහපතට ඇති වෙච්ච එකක් නෙවෙයි මගේ භාවනාව නැති කිරීමට මාව පිළිහෙට යීමට ඇති වූ ධර්මයක් මේකෙන් මගේ සිත මුදා ගන්නට ඕනේ කියලා අර්ථයෙන් සිත මුදා ගන්නට ඕනේ අර්ථය ජය ගන්නට ඕනේ සතුට ප්‍රමෝදයේ සිත තුළ ඇති කර ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ ඉස්තර කරන්නේ සීති මනස කායෝපස්සම්බතේ පස්සක්කායෝ සුඛං හේදී සුඛිනෝ චිත්තං සමාධියේ සමාහිතෝ සතබෝ සම්පජානති කියලා දීති මනස දීති වූ මනසක් ඇති කෙනෙකුටම කායෝපත් සම්පතේ කය සංසිඳෙනවා. පස්සත් කායෝ කය සංසිඳනාට පස්සේ සුඛං වේදේති සුඛයක් දැකෙන දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධේති සුඛේ තුලින් සිත සමාධිමත් භාවයට පත් වෙනවා. සමාහිතව සමාධිමත් සිටින්නේ යුතුව බලන විට ඇත්ත ඇති කැටියෙන් දකින්නට පුළුවන් වෙනවා. මේකයි භවනාවේ අනුකම්පගාමී ප්‍රතිපදාව. එම නිසා සමාගයේ සිත තුළ අරතියක් පැනනගෙනවා නම් ලොකුටක් පැනනගෙනා වහාම ලොකුට අයින් කරගන්න ඕන. අයින් කරගෙන සිත ප්‍රබෝධමත් භාවයට සිත සතුටටපත් කරගන්න ඕනේ. කොහොමද සිත සතුටටපත් කරගන්නේ? සිත සතුටටපත් කරන භාවනා අරමුණ තියෙනවා. සමහර කෙනෙකුට බුදුබණ සිහිපත් කරනකොට සිත සතුටටපත් වෙනවා. සමහර කෙනෙකුට තහන් ගුණ, සමහර කෙනෙකුට සංග ගුණ, සමහර තවත් යෝගාවචිරුට මේ මෛත්‍රී වෙන භාවනා. මෙන්නේ සිත සතුට කරන භාවනා ආරම්භණයක සිත පවත්වන්නට බුදුදවන්නට ඕනේ යෝගාවචරයන් විශේෂයෙන් හරතිය පැන නැගුණින්ද. මතක තබා ගත යුතු කරුණක් තිබෙනවා මේ අය විසින්. සිත නොසතුටට පත් වුණාට පස්ව භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්න ඕනේ නම් සිත සතු කරන්න ඕනේ පළවෙනි කාරණාව. සිත සීන මිත්‍යයට නිදිමතට යට වුණාට පස්ව සිත උද්වේගයක ඇතුළත උද්වේගකාරී සත්‍යය සිත තුළින් ගැට කරගන්න ඕනේ දීර්ඝය සිත තුළ ඇති කරගන්න ඕනේ දෙවෙනි කාරණාව. අධික දීර්ඝයක් පිටට ඇති වෙලා පිට නොසන්සුන් භාවයට පත්වන විට දීර්ඝය අඩු කරගන්නට දැනගන්නට ඕන යෝගාවචර ඒක තුන්වෙනි දැනගතිස් ගන්නවා. සිත නැදහත් පවත්වාගෙන යාමට හැකි අවස්ථාවේදී භාවනාවෙන් හොඳට භාවනා කරන්න පුළුවන් වෙන අවස්ථාවේදී සිත නැදහත් පවත්වාගෙන යන්නට දැනගන්න ඕන. නැවත කියනවා. සිත නොසතකට පත් වුණාට පස්සේ සිත සතුට ගන්න ඕනේ භාවනා කරන්නේ යෝගාචරයයි. නැත්තම් සාතර ප්‍රතිඵල ගන්න බැහැ. සිත නොසංසම් වී දීර්ය අධික වූ විට සිත සංසම් කර ගන්න ඕනේ අධික දීර්ය මහ ප්‍රමාණවත් ධර්මයට අඩු කර ගන්න. ඒ වගේම සිත නිදිමතට යට වෙලා සීලය අදින අලසතාවයට පත් වුණාට පසු සිත සීලවත් කරන්න ඕන, උද්‍යෝගමත් කරන්න ඕන, සිත ප්‍රබෝධමත් කරන්න ඕන. ඒක දැනගන්න. එක් අවස්ථාවක් තියෙනවා සිත උපේක්ෂිතව මදහත් පවත්වාගෙන යන්නට පුළුවන් භාවනා සාධකත් කරගෙන යන්නත් පුළුවන්. ඒකදී මදහත් සිත මදහත් දෙකින් පවත්වාගෙන යන්නට දැනගන්න ඕන. මේ කර්ම හතරේ තීව්‍ර කටයුතු කරන යෝගාවචරයකට පාසෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අරතිය ජයගත යුතුයි. ඒ නීවරණය ජය ගන්නට පුළුවන්. ඊළඟ නීවරණය අවිජ්ජා නීවරණය. මේක ජයගත යුතු ආකාරය ගැන මේ ඇයිද දැන් කරුණු කියවත් කිසි දෙයක ප්‍රයෝජනවත් වන්නේ නිෂ්ඵල කතාවක් වෙනවා. අවිද්‍යාව ජයගත යුතු ආකාරය අපි පසුවට විස්තර කරන විශේෂ නිදර්ශන භාවනා විස්තර කරන අවස්ථාවලදී දැන් මේ දක්වා මේ ඇයිද ප්‍රකාශ කළේ භාවනාව තුළදී මතුවන පරිපෝධ කර ගන්න කවරේද ඒ පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත මුදාගත යුත්තේ කෙසේද? භාවනා විචක රූප ධර්ම මොනවද? ඒ සක්පාය ධර්ම කෙසේ ගම් කරගත යුතුද? නැත්නම් පරිපෝධ කර ධර්මයන්ගෙන් සිත ඈත් කරගෙන සක්පාය විචක රූප ධර්ම ළඟා කරගත යුතුයි කියන එක පළමුවෙන් අපි ප්‍රකාශ කරේ. ඊළඟට අපි පින්නම් කලේ භාවනා කරන යන විට පැන නැගී හැකි ගැටලු ඒ ගැටලු ජයගන්නේ කොහොමද කියලා. ඒ විශේෂයෙන්ම ජයග්‍රහණය කළ යුතු කරුණු හතරක් ගැන ප්‍රකාශ කළේ පිටක් ජයග්‍රහණය කරන්න ඕන සිත නොයෙක් කරුණු කරා දුවන එක නතර කරගෙන භාවනා ආරම්භණය මෙතන පිටන් උදා ගන්න ඕනේ. සිත නිදිමත යන්නේ ජතවන එක දීන විත්තේ ජයගන්න ඕන. දුක් වේදනාව ගැන මනා විමසීමක් දුක් වේදනාව ජයගන්නට ඕන. ඊළඟට කෙලෙස්යන් ජය ගන්නට ඕන විශේෂයෙන් ওই සත්‍ය ජීවන ධර්මයන් යට කරගෙන බලනා ගන්නට ඕන. ලෝභ දෝෂ හිංසා මාන වෙන අපසර චෛත්‍ය ධර්ම භාවනාවට අති අතිශයින්ම පරිපෝෂ කර ධර්ම බව තේරුම් අරගෙන ඒවා හිත තුළින් මතුවී එන විට මේක අවබෝධ කරගෙන ඒකෙන් සිත පුදා ගැනීමට උත්සුක වන්නට ඕන මේ දක්වා කියපු ධර්මයේ ඊටාම සරල සාරාංශය කියයි. මා හිතනවා මේ කරුණ ටික දැනට ප්‍රමාණවත්ය. මේක වැඩි දේශනා කළොත් එහෙම මේ ඇගේ දහන් ශක්තියට ඒක හොරතු නොදෙන්නට පුළුවන් හේතු කාරණා ධර්මණය කර ගැනීමේ ශක්තිය සමගයිද මදවන්නට පුළුවන් කම නිසා දැන් මේ කියපු දේශනාව මෙතනින් අපි ඉගෙන ගන්න ඊට පස්සේ දැන් භාවනාව කිරීමට ප්‍රතිමේ පූර්ව කොට සිට බලේතේ ඒ පූර්ව කොට සිට කරලා මේ අය භාවනාවේ නිරත කරනවා ඊට පස්ව කැමැති අයට පෞද්ගලික වශයෙන් අර ඉහළ ධර්මශාලාවට පැමිණ අපගේ භාවනා උපදෙස් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. සුදපඥා පිළිපද කරන ලබන ඉතා අලුත් අවුරුද්ද දෙපාරණ අවුරුද්ද මොකක්ද කියලා කියන ඒ නිසා ඉඳලා භාවනා පන්තියක් මෙතන පවත්වන්න හැකියාවක් නැහැ මේක දෙන්නේ. අවුරුද්දෙන් පස්සේ 19 ඉඳලා තෙන්ලාදා ඉඳලා සෑම තෙන්ලාදා වෙනකම මෙතන උදේ අතහමාර ඉඳලා පන්ති පවත්තයි. ඒ කියන්නේ අලුත් වේලාවෙන් අතහමාරේ කලින් පැමිණින් අත මේ ශාලාව ඇරලා පිළිස්ස පිළිමේ සාමත් නවත්තේ අතහමාරට හරියටම පන්ති පටන් ගත යුතුයි. අතහමාරටම දේශනා පටන් ගත යුතු නිසා කාලේ අපිට යවන්නට අපිට කාලයක් නැහැ. හොඳයි දැන් නම් අපි පූර්ව කොට කරන පහතෙන් වාඩි වෙනද භාවනා කරන සුදුසු ආකාරයෙන් පහතෙන් වාඩි වෙනවා